පසුරේකයි විනාඩි 30යි මේ සදේශීය සේවය ප්‍රවීණ ගේපද රචක ඩෝල්ටන් අල්විස් මහතාගේ 32 වන ගුණ සැමරුම නිමිත්තෙන් සැකසුණු වැඩසටහනයි මේ. ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග. පඬිත් අමරදේවයන්ගේ පරිශනාත්මක ගීත චාරිකාවේදී ඔහුට ඊට අනුබල දුන් ප්‍රවීණ කෘතාස්ත ගීත රචකයන් තිදෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් මඩවලස් රත්නායක. ඊළඟට මහගම සේකර අනිත් ගීත නිබන්ධකයා ඩෝල්ටන් අල්විස් ඩෝල්ටන් අල්විස් පණ්ඩිත අමරදේවයන්ට පරිවේශනාත්මක තනු නිර්මාණය කරන්නට ඊටාම වටිනා ගීතමාලාවක් රචනා කර දුන්නා. ඒ වගේම වෙනත් බොහෝ සුභාවිත ගීතය අගයන ගායක ගායිකාවන්ටත් ඩෝල්ටන් අල්විස් ගීත රචනා සම්පාදනය කරා. 1928 දෙසැම්බර් 7 වෙනිදා බෙන්තර වලල්ලාවිටදී උපත ලැබූ ඩෝල්ටන් අල්විස් ඔහුගේ මුල් නමින් බොහෝ දෙනෙකු හඳුනන්නේ නැහැ. ඔහු Dewage Don Richard Dalton Alwis. Dalton Alwis කියා මිස මේ දිග නමින් මං හිතන්නේ ඔහු කිසිවකු හඳුනන්නේ නැහැ. තරුණ බෞද්ධ සංගමයේ පුස්තකාලාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී ඔහු ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ 1969 දී. එතෙන් සිට ගුවන්විදුලියේ ගීත නිබන්ධ සම්පාදකවරයෙකු හැටියට විශිෂ්ට සේවාවක් ඉටු කරනවා. විජය ගීත, සත්පියුම්, පංචමදුර, රසබින්දු ඔහු නිෂ්පාදනය කළ එවන් සංගීතමය වැඩසටහන් ගණනාවක්. මේ වැඩසටහන් ඔස්සේ ඔහු ඊටාම විශිෂ්ට ස්වභාවිත ගීතමාලාවක් අපට ඉදිරි කර තැබුවා. අද අපි හිතුවේ මීට වසර 32කට පෙර අපෙන් සමුගත් ඩෝල්ටන් අල්ඩ්රිස්ගේ ගී කිහිපයක් ඔබේ මතකයට නගන්න. මේ අපි තෝරගත්ත පළමු ගීතය ගායනා කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි මං කලේ ඒ හිනාවේ මා වෙලන්නද මා වෙලාගෙන මට තලන්නද ඈ හිනාවෙන්නේ අර කවුළුවෙන් හිනාවී එබි කම් කලේ වෙලාගෙන මට කලන්නද ඈ හිනාවෙන්න කිව්වත් මම නොයන්නම් කවුළුවේ දොර හඳෙන් ඇරගෙන net ළඟින් ඉන්නම් කවුරුදු අර කවුළුවෙන් සිනාවි එදිකම් කලේ ඒ හිනාවේ මා වෙලන්නද මා වෙලාගෙන මට සලන්නද ඈහිනා වෙන්නේ කවුරුදු අර කවුළු වෙන් හිනාවි එබිකම් කලේ ඒ හිනාවේ මා වෙලන්න වෙලාගෙන මට තලන්නද ඇහිනා දෙන්නේ ඩෝල්ටන් අලිස්ගේ ගී ඊටාම සියුම් කවි කල්පනා වලින් සරසුණු ගීත ගැඹුරු දේවල් වලට යනවට වඩා දැන් මෙය හිනාව ගැන කියන්නේ හිනාවක් කෙනෙකුගේ හිත සනසන්නත් සතුටු කරන්නත් පුළුවන් වගේම ඒ හිනාවට කෙනෙකුට රිදුම් දෙලා ඔහුගේ වේදනාබර හදවතක් ඇති කරන්නත් පුළුවන්. මේ සිනාව කොච්චර අපූරු කවි කල්පනාවක් ඔස්සේ මේ ගීතයට නගනවාද? මහාචාර්ය සනත්නන්ත්‍රි ගායනා කරේ මේ තනු නිර්මාණය කරන්නේ විශාරද ශාන්ති ගීතදේව. මම හිතන්නේ ඔහු ගීතවලට දායක වෙලා තියෙන ඉතාමත්ම අඩුවෙන් ඔහු අර ශාස්ත්‍රීය සංගීතයේහි පරතරයට ගියත් මේ සරල තනු නිර්මාණයේ নিমগ্ন නොවුණු කෙනෙක් ඉතින් බොහොම කලාතුරකින් දකින්න ලැබෙන්නේ ශාන්ති ගීත්දේව වගේ සංගීතඥයෙකුගේ තනු නිර්මාණයක්. ඔබ මං හිතන්නේ මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේට බොහොම ප්‍රිය කරන කෙනෙක් හැටියට මේ ගීතයේ මේ තනු නිර්මාණය කිසියම් සරල ශාස්ත්‍රීය ගුණයක් තියෙනවා. සරල වශයෙන් ඕනෑම කෙනෙකුට රස විඳින්නත් පුළුවන්. ඒ වගේම ශාස්ත්‍රීය ගුණයකුත් මේ ගීතේ එක්තරා ප්‍රමාණයකට තියෙනවා කියලා මට හිතෙනවා. විශාරදාර වෙන්න. මම හිතන්නේ ඔබ කිව්වා හරි. රාගධාරී තමයි. නමුත් සරලයි. <laughs> ඉතින් මේ ශාන්ති මම හුඟක් ආශ්‍රය කරලා තියෙන කෙනෙක්. මේ දැන ටිකක් නිශ්ශබ්දයි. ඔව් හොඳට මේ ලංකාවේටම හොඳම ගායකයෙක්. විශිෂ්ට අග්‍රාගරානායක ලංකාවට ගෙනා මේ ශාන්ති තමයි. ඔව්. අග්‍රාගරානා කියන්නේ ඉන්දියාවේ තියෙන හොඳම ගුරුකුල ගායන ක්‍රමයක්. ඉතින් කොහොමද මේ ගීත තනු නිර්මාණයේදී මේ තරම් දක්ෂ කෙනෙක්. ඇයි මේ නිශ්ශබ්ද බොහොම අඩුවෙන් තනු නිර්මාණය කරේ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ අභාගයකට වගේ මෙතුමා බොහොම ටිකයි තනු නිර්මාණය. නමුත් ඒ නිර්මාණ කරපු එක දෙක ඉතා විශිෂ්ටයි. දැන් ඇත්තටම මේ ගීතය ගායනා කරන්නේ එවැනිම ශාස්ත්‍රීය සංගීතයේ පරතරට ගිය කෙනෙක්. මේ ගායනය ඔබ දකින්නේ කොහොමද? ඔව් මේක ශාන්තිත් ගායනවා. දෙන්නම මගේ තේ එක තරමටම උච්ච <laughs> ස්ථානෙන් තියන්න ඕන කියලා. ඔව්. අපි ඊළඟට තෝරගත්ත යුග ගීතයක් අතුල සෝමසිරි සහ ලාල්නී සෝමසිරි ගායනා කරන්නේ මෙයත් මා හිතන විදියට ඩෝල්ටන් අලිස්ගේ අපූර්ව සරල සුන්දර ගීතයක්. Thank you. මම නගින්නේද කාලේ ගෙවන්නට රන් රසසේම වෙලි සිත සෝක තැවුල් වුවත් මම ශෝක තෙවුල් නොවෙමි අඳ පාන හලාගෙන මුණ පුරාහත පාන Bye. Carlton Alvis බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු ගීත රචකයෙක්. ඔහුගේ ජීවිතය පිළිබඳ දැක්ම හැඩගැසී ඇත්තේ බෞද්ධ සංස්කෘතියට අනුකූලවයි. බෞද්ධ වටිනාකම් එහෙම නැත්නම් බෞද්ධ හරපද්ධතිය මේ ගීතයෙන් පිළිබිඹ වෙනවයි කියලා මම හිතනවා. මුතු මාල රුවන් පට සේල නැතත් මම ශෝක තැවුල් නොදෙමි. අර බුදුදහමේ කියන අල්පේච්ඡ ජීවිතය වටිනාකමක් හැටියට තමයි මේ ගීතයේදී ඩෝල්ටන් අල්ඩිස් සඳහන් කරන්නේ. දැන් මේ ගීතය ඊටාම අපූරු සංවාදාත්මක ගීතයක්. දැන් ආනන්ද සමරකෝන්ගේ අර ජීවිතය පිළිබඳ දර්ශනයක් කියවෙන ගීත වගේම මේ ගීතයේත් කිසියම් ජීවන දැක්මක් හෙළිතරව් වෙන ආකාරයෙන් ලියවිච්ච ගීතයක්. මේක තනු නිර්මාණය කරන්නේ අතුල සෝමසිරිමයි. අතුල සෝමසිරි සහ ලාල්නී සෝමසිරි ගායනා කරන්නේ. මේවත් ඊටාම සරල පදවලක් හැබැයි කිසියම් ගැඹුරු අර්ථයක් කරා අපිව ගෙන යනවා. විශාරද අරවින්ද මම දැක්කා ඔබ බොහොම තීව්‍ර විදිහට මේ ගීතය විඳිනවා. ඔබ කොහොමද මේ ගීතයේ තනුව, පදමාලාව, ගායනය? අද මේ නටරක් උඩ පැනලා <laughs> ගායනා කරන රිද්මේ පෙන්නගෙන ශබ්ද කරගෙන ඩ්‍රම්ස් ගහගෙන <laughs> මේ ගායන ගීතවල ඒ අහන අයන්ට හොඳ ආදර්ශයක්. ඔව් ඒගොල්ලෝ මේ වගේ ගීත අහන්න මේ ශාන්ති කර මේ ස්වර අර කොමල ස්වරය සුද්ධ ස්වරය එක ළඟ ළඟ මේ ඇත්ත වශයෙන් සංගීතය ඒක මේ මේ කරන්න බැරි දෙයක් විදිහට පෙන්වන්නේ. ඒ මේ වගේ තැන් මේ මිශ්‍රණය හරි වැදගත් විදිහට කලාත්මකව ඉතාම රසවත්ව ඒක කරලා තිනවා. මම හිතන්නේ මේ වගේ ගීත බොහොම කලාතුරකින් අහන්න ලැබෙන්නේ. ඔය දැත්තටම දැන් මේක ඊටාම සංවරයි. ඊටාම සංයතයි. ලොකු ශික්ෂණයක් තියෙනවා. මුගක් සංගීත බහන්ඩ භාවිතා කළත් නැහැ. ඉතින් අර අපි අගය කරන ස්වභාවිත ගීතයේ ගීතයේ ගායනයට ප්‍රමුඛත්වය ලැබෙනවා. සංගීතය විසින් අර ගායකයාගේ හඬ, ගායිකාවගේ හඬ යටපත් කරන්නේ ඒක ඊටාම මනවින් සුසංයෝග වෙලා තියෙන ගීතයක් අපිට මම හිතන්නේ අපි බොහෝ කාලයක් තිස්සේ ඇහුවත් අපිට මේක අලුත් ගීතයක් වගේම මේකේ අර්ථාන්විත භාවයත් අපට දැනෙනවා. තව ගීතයක් අපි තෝරගත්තා. මේ ගීතය මම හිතන්නේ ඩෝල්ටන් නවුලිස් ලියපු කිසියම් විදියක දාර්ශනික අදහසක් දෙන ගීතයක්. අර ඔබ අගය කරන විදිහේ ශාස්ත්‍රීය පදනමකුත් මේ ගීතේ තියෙනවා. අපි මේ ගීතය අහලා ඒ ගැන කතා කරනවා. Thank you. would heart. तब कौर අපි කවුරුත් නිතර අහලා තියෙන අර බොන්දුරේ සුනිල් සාන්තත් මේ ගීතය ගායනා කරනවා. මට මතක් කරනවා මේ තුටියාගේ ගීතය ඊටාම ජනප්‍රිය එවැගේම ප්‍රචලිත ගීතයක්. දැන් SD බර්මන් අර බන්දිනී කියන චිත්‍රපටයේ මේ වගේ ගීතයක් ගායනා කරනවා මේ තොටියෙකුගේ ගීතයක්. මේක ඇත්තටම ඉතින් සංසාරය අපේ මේ ගංගාව අපේ ජීවිතයට සංසාරයට උපමා කරනවානේ. දැන් මේකෙත් ඇත්තටම ඒ වගේ දාර්ශනික චින්තාවක් තමයි ඩෝල්ටන් නොලිස් මේ ගංගාව සංකේතවත් කරගෙන රචනා කරන්නේ. මේ තනු නිර්මාණය කළ ගායනා කරේ ටී ෂෙල්ටන් පෙරේරා. අපිට ඊට මම හිතන්නේ ඊටාම විශිෂ්ට සංගීතවේදියෙක්. මේ තනුව ඔබ වඩාත් ප්‍රිය කරයි මම හිතන්නේ අනිත් ගීතවලටත් වඩා. ඔව් අනේ මේ ගුවන්විදුලියේ මේ තබ්ලා වාදකයෙක් විදිහට හිටියේ. ඔව්. <laughs> ඔව් නමුත් මේ වගේ මේ ගීතයක් මෙච්චර ලස්සනට ගහයි කියලා හිතුවේ නෑ අපි කවුරුත් නෑ. ඔව් ඉන්දියාවේ යනකොට ඔය ඇහෙන බට්ටියාලි බාවුල් ගීත ඒ ඔක්කොම ඒ ගීත ශ්‍රවණය වෙනවා ඇහෙනවා. මේ මේ ගීතේ යටින් තියෙනවා. හරි ලස්සනට ගයනවා. ඔව් දැන් ඩෝල්ටන් අලිස් ලියපු අර සරල ගී අතරේ මෙවැනි දාර්ශනික ගීතත් කිහිපයක් තියෙනවා. ඔහුගේ ගීත රචනා ඊටාම පොඩි වචන කීප පේලි කිහිපයක් විතරයි. සමහරවිට ගීත ආකෘතියකට ලියවෙන්නේ නැහැ. අර නිදහස් පද්‍යයක් නිදහස් කවියක් ලියන්න වගේ පද පේලි කීපයක් ලියන්නේ. හැබැයි සංගීතඥයාට දෙනවා මේකේ සංගීතඥයාට සම්පූර්ණ වගකීම වෙනවා මේ ගද්‍ය ගද්‍ය වැකි කීපය සංගීතය කවලා ගීතවත් කරන්න. ඒක ලොකු අභියෝගයක් සංගීතඥයෙකුට. අපි අවසාන වශයෙන් තෝරගත්තෙත් එවැනි නිකන් ගද්‍ය වැකි කීපයක් ලියලා දීපු එකක්. මේ සංගීතවත් කරන්නේ සංගීත විශාරද පි ඩාන්ස්නන්ද සිල්වා. අපි ගීතය ශ්‍රවණය කරමු. ඔබට මතක නෑ මත මතකයි පසුගිය වසන්ත කාලේ මතකයි පසුගිය වසන්ත කාලේ පසුගිය වසන්ත මලද උයනේ එකම මලයි පිපුනේ ඒ මල ඔබ දෙස බලා සිටින්දී සැලී සැලී ආ සිතු ලෙසින් ඔබ යන්න ගියේ පසුගිය වසන්ත කාලේ පසුගිය වසන්ත දැන් සාම්ප්‍රදායික ගීතයක ස්ථායි අන්තරා කොටස් දෙකක් තියෙනවා. අතුරු වාදනයක් තියෙනවා. හැඳින්වීමේ අර ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. එතකොට මේ ගීතයේ මොනවත් නැහැ. අතුරු වාදනයක් ඇත්තෙත් නැහැ. මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඇත්තෙත් නැහැ. ලොකු සංගීතයකට යන්නෙත් නැහැ. මෙවැනි පද පද පද වැකි කීපයක් සංගීතවත් කිරීමත් ගායනා කිරීමත් එය අපට භාව ධනවන විදිහට ගායනා කිරීමත් ලොකු අභියෝගයක්. දැන් මේ ඩෝල්ටන් අල්විස් කියන්නේ පොඩි වචන කීපයක් විතරයි. ඔබට මතක නෑ මට මතකයි පසුගිය වසන්ත කාලේ. ඉතින් මේ මේ පුංචි කාව්‍යෝක්තිය මේ කවි චින්තාව ගීතයක් වෙලා තියෙනවා. දැන් මේ සාම්ප්‍රදායික ගීත මිම්මෙන් ගත්තොත් එහෙම ඒකෝදුව තිබ්බම මේක ගීතයක් කියලා අපිට කියන්න බෑ. ඔබ කොහොමද මේ ගීතය දැක්කේ? අපේ තිබුණේ නිසඳස් කවිනේ ඔය මේ ශ්‍රී ගුණසිංහ වගේ. දැන් මේ නිසඳස් ගීතයක්. <laughs> අපි ඒ දෙකට සලකනවා මම හිතන්නේ. ඔව්. මොකද මේ රිද්මයක් තබ්ලා එකක් වාදනය කරන රිද්මයක් අපුයි තලන් පුළුවන් එහෙම රිද්මයක් නැහැ. නැහැ. ඔව්. ඉතින් අන්තේ ගීත ආලාපයක් කරන්න පුළුවන්. ආ සංගීතය අර ස්වර එකතු කිරීම එකතු කරන වෙනුවට අර අකුරු <laughs> ආරූඪ කරලා ආලාප කරනවා කියන්නේ. ඔව් අනිත් එක නන්දමල්නි ලස්සනට ගායනා කරනවා. ඔව්. ඒ විදිහට බලනකොට අමුතුම ආකාරයක ගීතයක් කියලා. ඔව් දැන් ඕවා ಭಾರತයේ මෙවැනි ගීත දකින්න පුළුවන්. ಭಾರತයේත් මම නම් අහලා නැහැ. ආලාප කරන එක ස්වර වලින් හරි. ආකාරයෙන් ආලාප කරන මේ වචන යොදලා මේ මගේ කාව්‍යමය වචන. අනිත් එක මේක මම හිතන්නේ අර ඩන්සන් සිල්වා ගේ තනුවක් කියලා කියනවනේ. එතුමාත් මට මතකයි මේ ගුවන්විදුලියේ වැඩ කළේ. මේ වගේ තනු ලස්සන තනු නිර්මාණය කළා. මම හිතන්නේ අපේ ගීත වංශ කතාව අරගෙන බැලුවොත් අපිට මේවායේ විවිධ අලුත් අලුත් යම් යම් නව නව මේ නව අංගෝපාංග දකින්න ලැබෙනවා. අලුත් පිටුවක්. ඔව්. අපි මම හිතන්නේ මේව පිළිබඳ සාකච්ඡා වෙන අඩුයි. මේව කතිකාවට ලක් වෙන්නේ මේ තනුවත් අර සාම්ප්‍රදායික ගීතයක තනුවත් අරගෙන බැලුවොත් මේවා ගැන යම් මේවා පොඩි තුලනය කිරීමක් හැදෑරීමක් අවශ්‍යයි කියලා අපිට හිතෙනවා. අද අපි ව්‍යායාම් කරේ අපිට හිටපු විශිෂ්ට ගීත නිබන්ධකයෙකු ඩෝල්ටන් අලිස්ගේ පද කිහිපයක් ඔබේ මතකයට නංවන්න. ඔහු මීට වසර 32කට පෙර අපෙන් සමුගත්තේ. හැබැයි මේ ගීත මතක් වෙනකොට ඔහු තවමත් හුස්ම ගන්නවා වගේ අපට දැනෙනවා. ජනරංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරීකා පෙරේරා